සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම හිස් වදන් දහසක් එක්කොට කතා කළත් ඇත්ත මුසුණු එක දහම් බිඳක් අහනවට වැඩිය එයින් ලැබෙන සැනසුම ඒ හිස් වචන දහසකින් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ අමා මෑණේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කොට වදාලේ සවැත් නුවර ජේතවනාරාමේ දී කුණ්ඩලකේසි තෙරණින් වහන්සේට ජීවිතයේදී උදෑසන ඉඳලා හවස් වෙනකන් අපි බොහෝ දේවල් කතා කරනවා. මේ කතා කරන හැම දෙයක්ම ජීවිතේ වටිනා කියන දේවල්ද? කතා කරන හැම දෙයක්ම අපේ ජීවිතේ අර්ථාන්විතද? නැහැ. ඒ නිසා අපි උත්සාහ කරමු ගෙවි යන කාලය තුල ජීවිතේ වටිනා යමක් කතා කරන්න. ඒ පිළිබඳවයි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි මේ සූදානම් වෙන්නේ සූත්‍ර ධර්ම දේශනාව සජීවීව ආරම්භ කරන්න. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තනමල්විල කෙතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රන් වහන්සේ අපි ඊටාම নমස්කාර පූර්වකව අද සූත්‍ර ධර්ම දේශනාව උදෙසා පිළිගනු ලබනවා. අද මේ ධර්ම දේශනාව සජීව ලෙස විසුරුවා හරින්නට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් කොට්ටාශය අනුග්‍රහයෙන් තමයි අද මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඉතින් දායකත්ව පවුල් කිහිපයක් එක්වයි අද මේ ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙන්නේ. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරාවේ. එහෙමනම් සුපුරුදු විදිහටම විහාර මන්දිරයේ වැඩ සිටින ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නටත් ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දහත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනාව පවත්වන්නට ආරාධනය කරන්නටත් සදැහැති දායකයන් සෝදානම් හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදුවනවා. සංයුක්ත නිකායේ සඳහන් වන්නා වූ මහා සාලී සූත්‍රය මාතෘකා කරගනිමින් එහෙමනම් ඔබ සියලු දෙනා මේ සෝදානම් වෙන්නේ උතුම් වූ දහම් බිඳක් ශ්‍රවණය කරන්න. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට.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 ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අපිට දේශනා කරන්නට යෙදුනේ පින්වත්නි අපි කෙරේ තියෙනා වූ අනන්ත අප්‍රමාණ වූ අනුකම්පාව පෙරදැඩි කරගෙනමයි. ඇයිද හේතුව මේ අනන්ත දුක් විඳ විඳ මේ සංසාරේ වැටි වැටි යන සත්වයෝ බොහෝ දුකටපත් වෙනවා මේ සත්වයෝ මේ සසරෙන් මුදවා ගන්නට ක්‍රමයක් සොයාගෙනම තමයි එදා 20 අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආවේ. එදා එහෙම 20 අසංකේය කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ආපු ඒ බෝසතාණන් වහන්සේ එදා දීපන් කර පාදමූලයේදී නියත විවරණ ලැබුවට පසු සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා පින්වත්නි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සත්වයන්ට අවුරුදු 45ක කාලයක් තුලම දේශනා කරන්නට යෙදුණා. ඉතින් පින්වත්නි අපිට මේ ධර්මය තුලට පිවිසෙනව නම් අපිට මේ එක් අවස්ථාවක් මේ අවුරුදු 45ක කාලය තුල බුද්ධ කෘත්‍ය සිදු කරා ඒ අවස්ථාවන් තුල දේශනා කරන්නට යෙදුනා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපිට එක් කොටසක් එක් දේශනාවක් හරි නිසි අයුරින් අවබෝධ කරගත්තොත් ආන් අපිට උන්වහන්සේ අපි වෙනුවෙන් විසි අසංකේය කල්පලක්ෂයක් කැප කරේ පින්වත්නි අපි මේ සසරෙන් ඈතර කරන්න අපි ඔන්න ප්‍රයෝජනයක් ගත්ත වෙනවා එහෙම නැති වුණොත් අපි උන්වහන්සේ ඒ තරම් කැප කරලා මේ සොයාගත් ධර්මය අපේ ජීවිතවලට පමුණවා ගත්තේ නැති වුණොත් අපි ඒකේ ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. එනිසා ඔබ අදිෂ්ඨාන කරගන්න පින්වත්නි එකම කාරණාවකින් හෝ වේවා දකින එකම දසුනකින් හෝ වේවා ඇහෙන එකම ශබ්දයකින් හෝ වේවා මේ ආයතනවල සිදුවන්නා වූ ක්‍රියාදාමය අවබෝධ කරගෙන ඒ තුල චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නා වූ බොහෝ සූත්‍රවලම පින්වත්නි චතුරාර්ය සත්‍යමයි ඉස්මතු වෙන්නේ. එක්කෝ ඒ සත්‍ය හතරම ඉස්මතු වෙනවා, එක්කෝ සත්‍ය තුනක් ඉස්මතු වෙනවා, එක්කෝ සත්‍ය දෙකක් ඉස්මතු වෙනවා. අපිට ඒක විවරණය කරගෙන යන විට ඒ එක චතුරාර්ය සත්‍යයක් එක සත්‍යයක් ඉස්මතු වෙන තැනක අපිට ඊතුරු සත්‍ය ටිකත් අපිට ලබා ගන්න පුළුවන් අපි ඒක නුවණින් විමසගෙන විමසගෙන යන විට. ඒ නිසා පින්වත්නි අද මේ පින්වත් පිරිස උත්සාහවන්ත වෙන්න ඒ තරම් ගැඹුරු දේශනා කොටසක් නෙමෙයි අද අපිට සූත්‍රයේ වශයෙන් ලැබිලා තියෙන්නේ. සංයුක්ත නිකායේ පළවෙනි ග්‍රන්ථයට ඇතුළත් වන සගහත වර්ගයේ එන මහා සාලිස කියන සූත්‍රය තමයි අද අපිට මේ සූත්‍ර දේශනාවසෙන් ලැබුණේ. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේ බැහැ දකින් දෙනවා වයසට ගිහිපු ජරාවට පත්වෙච්ච දි รา ගිය රෙදි පෙරදි ඇඳගත් මේ මහා සාලි කියන බමුණ එනවා. එයා ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා සතුරු සාමීචේ කතාවක යෙදිලා ඉවරලා උන්වහන්සේ අහනවයි කතාව යෙදිලා එකත් පස වාඩනාට පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අහනවා මහා සාලි ඇයි මේ බොහොම ජරාවටපත් වෙලා දි รา ගියපු රෙදි පෙරෙදි ඇඳගෙන මේ ඇයි මෙහෙම ඉන්නේ කියලා. එහෙම අහනකොට පෙන්වත්නි ඒ මහා සාලි උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. පුත්තු හතර දෙනෙක් ඉන්නවා ස්වාමීනි මට. ඒ පුත්තු හතර දෙනා ස්වාමීනි බිරින්දෑවරුත් සමග සාකච්ඡා කොටගෙන මම gederin නිරපලම මම gederin නිරපල ස්වාමීනි කියලා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ මහා ශාලිට කියනවා හොඳයි මං ඔයාලට උපදේශයක් දෙන්නම්. කුමක්ද උපදේශය? මම මේ කියන ගාථා ටික පාඩම් කරගෙන ඒ පුතු හතර දෙනා දරුවෝ එන ස්ථානයක සෙනඟ ගැවසෙන ස්ථානයක ශාලාවක් වගේ තැනක ඒ දරුවන් එකතු වෙන තැන තියෙන්න පුළුවන්නේ. අපි උනත් අද උනත් එහෙම එකතු වෙන පොදු රැස්වීම වගේ තියෙන තැන තියෙනවනේ. ආන් එවැනි ශාලාවකට ඔයා ගිහිල්ලා මේන්න මේ ටික කියන්න කිව්වා. කියන්න කියලා දැන් බුදුරජාණන් වහන්සේ මෙයාට උගන්වනවා. කුමක්ද දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා මහාසාලිට යම් කිසි කෙනෙක් උපන්න නිසා යම් කෙනෙකුගේ උපත නිසා මං සතුටක් ලැබුවේද යම් කෙනෙකුගේ උපත නිසා මම සතුටක් ලැබුවේද යම් කෙනෙකුගේ උපත නිසා මම එයාගේ අභිවෘද්ධිය පැතුවේද? ඒ කියන්නේ එහෙනම් දරුවෝගේ උපතක් බලාපොරොත්තු වෙනවනේ දෙමව්පියෝ. ඒ උපත බලාපොරොත්තු වුණාද? හරි සතුටෙන්. ඒ වගේම અભිවෘද්ධිය ඒගොල්ලන්ගේ දියුණුවද බලාපොරොත්තු වුණා. ආන්න එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අන්න යම් කිසි උපතක් බලාපොරොත්තු වේද සතුටෙන් ඒ වගේම යම් කෙනෙකුගේ අභිවෘද්ධිය බලාපොරොත්තු වූයේද ඒ අය බිරින්දෑවරු සමග එකතු වෙලා මාව නිරපනවා කියලා. දැන් එතන ශාලාවක දැන් ශබ්ද නගලා කියනවා. බිරින්දෑවරු සමග එකතු වෙලා මාව නිරපනවා කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කියනවා දේශනා කරනවා අසත් පුරුෂ අසත්පුරුෂ ලාමක රකුසු පුත්‍රයෝ අසත්පුරුෂ ලාමක රකුසු පුත්‍රයෝ මට බොරුවට පියාණෙනි පියාණෙනි කියා නිරපති දැන් කොහොමද දැන් ඕගොල්ලෝ දන්නෝනේ සාමාන්‍යයෙන් ගෙදවල් වල වයසට ගිහපු අම්මලා තාත්තලා ඉන්නකොට ඒ අම්මලා තාත්තලා දැන් සාමාන්‍යයෙන් ඉන්නේ ගේ පිටිපැත්තේ කාමරවල. සාමාන්‍යයෙන් ගෙදරට ආවොත් වැදගත් පහේ කියන කවුරු හෝ කෙනෙක් ගෙදරට ආවොත් ඔබ කුමක්ද කරන්නේ? සමහර විටක අම්මට කන්න ටික ළඟට දෙන්නේ නැති වෙන්න පුළුවන්. වෙන කවුරු හරි යත යවන්න පුළුවන්. නමුත් කෙනෙක් ආපු වෙලාවක උනොත් ආ මේ අපේ අම්මා අපේ අම්මා මේම කරා මේම කියලා හරි ලස්සනට උජාරුවට කතා කරනව නේද? නේ? එතකොට අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අසත් පුරුෂ වචන හොඳට හිතන්න. ලාමක රකුසු දරුවන් බිරින්දෑවරු සමග මාව නිරපනවා කියලා. මාව නිර කොහොමද බුදුරජාන් වහන්සේ දේශනා කරන නිරපන්නේ? බල්ලෙකු ඌරෙකු වලකන්නාසේ මාව නිරපයි. ඇයි ඌරෝ එන්නේ එනකොට එන්න දෙන්නේ නැහනේ බල්ලෝ. ඒක වලක්වනවා. ආන්නේ විදියට බල්ලෙකු ඌරෙකු වලකන්නාසේ මාව වලකයි. කවුද වලකන්නේ? දරුවෝයි බිරින්දෑවරු ටිකයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඊළඟ ගාතාවක් කියනවා මෙයාට එතන කියන්න කියලා ජරාවටපත් වූ වයසටපත් වූ වයසටපත් වූ වැඩක් ගත නොහැකි අස්වැයක් මෙන් වැඩක් ගන්න බැරි වැඩ අරගෙන ඉවරලා වයසට ගියන් දෙපා වාරු නැතුණාට පස්සේ ඒ தත්තරපත් වෙච්ච අස්වැයක් මෙන් මේ බාලයන්ගේ පියා මේ බාලයන්ගේ පියා වයසට යෑම නිසා පරිහරණය සඳහා ධනය මුකුත් නැති නිසා කෑම නොදී ඒ දරුවන් නිර්පති කියලා. කෑම නොදී ඒ දරුවන් නිර්පති. ඒ වගේම පිට ගෙවල් වල හිඟමනේ ඇවිදී කියලා. එහෙම කියන. එහෙම එහෙම කියන්න කියනවා. එහෙම කියලා තව එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මට අකීකර වූ දරුවෝ ඇද්ද ඒ අකීකර වූ දරුවන්ට වඩා මේ සැරයටිය මට වටිනේය. දැන් සැරයටිය තියෙනවා වයසක පියෙක්නේ. ඇවිද කියාගන්න අපහසු වෙන්නේ. සැරයටියෙන් යන්නේ මට මේ සැරයටිය වටිනවා මාගේ අසත්පුරුෂ දරුවන්ට අකීකරු දරුවන්ට වඩා මට මේ සැරයටිය වටිනවා. මේ සැරයටිය ඔය කුළු හරක් වගේ ඉන්නේ සැඩ හරක් ඉන්නේ දරුණු හරක් වලකයි කියලා කියනවා. ඒ වගේ දරුණු බල්ලෝ වලකයි කියලා කියනවා. ඒ කියන්නේ බල්ලෙක් බුරාගෙන එනවනම් සැර යටේ තියෙන නිසා එන්නේ නෑ ආරක්ෂාවක් තියනවා කියනවා. දරුණු ගවයෙක් එනවනම් එන්නේ නෑ සැර යටේ තියෙන නිසා ආරක්ෂාවක් තියනවා කියනවා. ඒ වගේම මේ සැර යටිය අඳුරෙහි මට ප්‍රයෝජනවත් වෙනවා. සැර යටිය මට පෙරටුව ගමන් කරනවා. ඒ වගේම දීහි ගැඹුරක් දැන ගැනීමටද සැර යටිය මට උපකාර වෙනවා. දීහි ගැඹුරක් දැන ගැනීමටද මට සැර යටිය උපකාර වෙනවා. මාව වැටුණු වේලාවක නැකිට ගන්න අපහසු වෙන වේලාවක මට නැකිටීම සඳහා සැර යටිය උපකාර වෙනවා කියලා ඕන් ඔය ગાතා හතර ඔය තේරුම් හතර කියන්න කිව්ව ශාලාවේ. දැන් එතකොට පින්වත්නි ඔය පද හතර ඔය ગાථා හතර කියනකොට බලන තාත්ත කෙනෙක්ගේ හදවතට කුමක් සිතෙනවද කියලා. බොහෝම බලන්නකෝ විස්තර කරන්නේ කුමක්ද? යමක් උපන්න නිසා සතුටටපත් වූයේද? දැන් මේ ඉන්න මෑණිවරු පියවරු දරුවෙක් ලැබෙනකොට කොපමණ සතුටටපත් වෙයිද? පත් වෙනවද නැද්ද? පත් වෙනවනේ. කොපමණ සතුටටපත් වෙයිද? එතකොට ඒගොල්ලොන්ගේ අභිවෘද්ධිය ඊටමත් හිතයිසේ විදියට අරමුණු කරයිද? ඒ ඇත්තෝ ආවාහ විවාහ වෙලා අර දෙමව්පියෝ නිර්පන විට බල්ලෙකු ඌරෙකු වල කන්නාසේ නිර්පන විට පින්වත්නි ඒ හදවත් තුලට කුමන දෙයක් වෙයිද කියලා හිතෙනවද? ඔබට එවැනි ඊරණමක් ලැබුණොත් හිතාගන්න පුළුවන්ද? එදා මුළු ජීවිත කාලයම කැප කරලා පින්වත්නි ඒ තාත්තලා දරුවෝ වෙනුවෙන් ඒ කටයුතු කරන්න ඇති. ඒ කටයුතු කරලා රැකී ආරක්ෂා කරලා හරියට කන්න ටික කුසට නැතුව හරියට ඇඳගන්න වස්ත්‍රයක් ගන්න නැතුව දූ දරුවන් වෙනුවෙන් කටයුතු කරපු ඒ අම්මා තාත්තලාට බලන්නකො වෙච්ච දැන් ඒ ඇත්තෝ කියන්නේ කුමක්ද මට අකීකරු දරුවන්ට වඩා සැරයටිය වටිනවා. අකීකරු දරුවන්ට වඩා වටින්නේ කුමක්ද? සැරයටිය වටිනවා කියලා කියනවා. ඒක පෙරටුව ගමන් කරනවා කියනවා. මට නැගී සිටින්න එය උපකාර වෙනවා කියනවා. බලන්නකො. ඕක ඔయిత පෙර හිතුවනම් ඔය දරුවා හදන්න ඕන නෑ කියන සිතිවිල්ලයිනේ. නමුත් හිතටවත් හිතනවද කොයි තැනකවත් ඡායා මාත්‍රයක්වත් සතහම් වෙයිද පින්වත්නි? එහෙම විදියක ඔබට හිතනවද අපේ දරුවෝ එහෙම කරයි කියලා හිතනවද? දැන් මේ මෑණිවරුන්ට පියවරුන්ට හිතනවද එහෙම? නෑ. ඔබ හිතන් ඉන්නේ අපේ දරුවෝ නම් එහෙම කරයිද නැද්ද? නෑ. තව කලක් යමුනේ. එතකොට පින්වත්නි අන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ මෙයාට උගන්වපු ගාථා ටික දැන් මෙතන කිව්වා. කියනකොටම මහා සාලිගේ දරුවෝ මහා සාලි හරි ආදරෙන් එක් කරගෙන ගියා ගෙදර. නාවල කියලා කණ්ඩ බොණ්ඩ දීලා වස්ත්‍ර දෙකක් දුන්නා. දෙකක් දුන්නට පස්සේ එක වස්ත්‍රයක් කරේ මොකද්ද මහා සාලි අරගෙන ගියා බුදුරජාන් වහන්සේ ඉන්න ජීතවනාරාමයට ගෙනහිලා කියනවා ස්වාමීනි මම මේ කටයුත්ත කළා. ඔබ වහන්සේ කිව්ව කටයුත්ත කළා අපේ දරුවෝ ආදරෙන් මම පිළිගත්ත ස්වාමීනි. අපි අපි ස්වාමීනි බමුණු. බමුණු කියන්නේ ටිකක් ටික මාන්නේ <clears throat> වැඩි. ඒ නිසා ස්වාමීනි අපි ඇදුරු ධනය සොයනවා කියලා කියනවා. ඇදුරු ධනය සොයනවා. ස්වාමීනි මට දැන් ඔබ වහන්සේ තමයි මගේ ඇදුරුතුමා. ඒ නිසා ඒ උගන්නපු දේ තුලින් මට ධනයක් ලැබුණා. මේන්න මේ ඇදුරු ධනයයි කියලා අර එක වස්ත්‍රයක් පූජ කරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජ කරලා කියනවා ස්වාමීනි මම තෙරුවන් සරණ ගියා වූ උපාසකයෙක් ලෙස පිළිගන්න කියලා. තෙරුවන් සරණ ගියා වූ උපාසකයෙක් ලෙස පිළිගන්න කියලා. පින්වත්නි ඔබ කල්පනා කරන්ද මේ ලංකාවේ ගතට පස්සේ ඔවනි සිදුවීම් නැද්ද? කතා කරන්නකො නැද්ද? ඕගොල්ලෝ අහලා කියලා එහෙම නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. බලන්න පින්වත්නි මේ ලංකාවේ කොච්චර බණ කියන රටක්ද? බෞද්ධ ප්‍රතිශතය බොහොම වැඩි රටක් නේද? නේ? බොහෝ බොහෝ විදියට අපිට දවසේ කොච්චර ධර්මයක් අහන්න ලැබෙනවද? එතකොට පින්වත්නි අපි ළඟ ඒ ධර්මයක් වැඩිලද? නේ? දැන් බුදු ගුණ වඩන රටේ බුදු ගුණ වඩන මිනිස්සු බලන්නකෝ අම්මා තාත්තලාට කරන දේ. ඔබ අහලා තියෙනනේ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක කියලා අහලා තියෙනවද? අහලා තියෙනවද? ඔව්. එතකොට ඔබ දන්නවා අරහන් කියන්නේ කුමක්ද? අරහන් කියලා කියන්නේ සුදුසුයි කියන එක. සුදුසුයි. කුමකටද සුදුසු? ඕ දැන් ආ ඕ කෙනෙක් කුමක් හෝ දෙයක් අරමුණක් ඇතිව උන්වහන්සේට ඒ කියන්නේ යථාර්ථවාදී අරමුණක් ඇතුව යමක් කරනවද ඒ අරමුණ ඉෂ්ට කරගන්න සුදුසුයි. එතකොට අපි අරහන් ගුණය තුල විස්තර කරනව නේද පින්වත්නි උන්වහන්සේ රහසින්වත් පව් නොකලසේක. සියලු කෙලසුන් කෙරෙන් දුරූසේක. තව සංසාර චක්‍රයේ අර සිඳුලූසේක. තව ඕ ඒ නිසා සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වලට සුදුසු වන සේක. අනුබලනකො ඒ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වල සුදුසු උනේ සසරේ අර සිඳලා දැම්මා. රහසින්වත් පව් කරන්නේ නැහැ. සියලු පාපයන්ගෙන් සියලු පාපයන්ගෙන් මිදුණා. දැන් ওই ටික ඕගොල්ලෝ කියලා නැද්ද? අනන්ත ප්‍රමාණ නැද්ද තියෙනවද කියලාද? කියලා තියෙනවා. එතකොට බලන්න දැන් ඔබ ඔය වඩන්නේ කුමක්ද? බුදු ගුණය. එතකොට පින්වන්දි බුදු ගුණ වඩනවා කියනකොට අපිට බුදු ගුණය වඩන්න බෑ. ගුණේ වඩන්න දෙයක් නැහැ. <laughs> බුද්ධ ගුණය වැඩිලා. අපි ළඟ ඒ ಗುಣධර්මය අපේ චිත්තසංතානය තුල දිනු කරගන්න එක තමයි තියෙන්නේ. මේ කියවල නිකන් ඉන්න එකක් නෙමෙයි. මේ ධර්මයේ යථාර්ථවාදී ධමයක්. ඒ නිසා දැන් එහෙනම් කල්පනා කරනන්න රහසින්වත් පවු නොකරන නිසා සියලු කෙලෙසුන් කෙරෙන් දුරු නිසා සංසාර චක්‍රයේ අර සිඳලු නිසා සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවල සුදුසු වන සේක. එතකොට පින්වන්නේ දැන් කල්පනා කරන්න ඒ ගුණයෙන් යුක්ත වුණා වූ බුදුරජාණන් වහන්සේ. අපි දන්නෝනේ කවදාකවත්ම රහසින්වත් පව් කරලාද නැද්ද? රහසින්වත් පව් කරලා නැහැ. එහෙනම් දැන් බුදු අරහන් ගුණය වඩනවා කියනකොට දැන් අපි ළඟත් වඩා ගන්න ඕන කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකර බව සැබෑය. දැන් බුදු ගුණේ වඩනවා කියනකොට අපි ළඟ වැඩෙන්නේ මොකද්ද? එහෙනම් අපිද රහසින්වත් පව් රහසින්වත් දැන් මේ පින්වත් අය හරි දක්ෂයි කුමකටද? කුමකටද? රංගපාන්න. ගොඩාක් දක්ෂයිනේ රංගපාන්න. හොඳම නලු නිලියෝ. දැන් ඔබ මේ මිනිස්සු ඉදිරියේ බෝධිසත්ව චරිත අහිංසක වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඉදිරියේ යක්ෂයෝ රාක්ෂයෝ ඒ ගෙදරට කවුරු හරි කෙනෙක් ආපු වෙලාවක අප්පේ මේ කොන්දත් අතගගා කතා කරන අපේ අම්මා මේ අම්මා මෙහෙමයි අපි හැදුවේ මෙහෙමයි කිය කිය එහෙමයි කතා කරන්නේ එතකොට දැන් බලන්න එහෙම කරලා ආරාමෙට ගිහින් හෝ gedara මල් පුදල හෝ බුදු ගුණය වඩන්න පුළුවන්ද? පුළුවන්ද? රහසින්වත් පව් දැන් අතන නැද්ද? දැන් අතන නැද්ද? ක්ලේශ ධර්ම මතු කරන්නේ නැද්ද? හොරකමක් කරලා නැද්ද? හොරකමක් කරලා නැද්ද දැන් දැන්? ඒ රංගපාලා නැද්ද? බොරුවක් කරලා නැද්ද? කරලාද නැද්ද? කරලා. ආන්න. එතකොට වැඩෙයිද බුදු ගුණ? අම්මට කන්න ටික දෙන්න ළඟට යන්නේ නැහැ තාත්තට කන්න ටික දෙන්න ළඟට යන්නේ නැහැ තේ ඒක අතට ගන්න බෑ වයෝ වෘදු නම් වෙවුලනවා අත ළඟට ගිහින් තේ ඒක දෙන්නේ නැහැ නමුත් ඕගොල්ලෝ බලන්න කොච්චර දේවල් වැරදි වැඩ කරනවද කියලා පින්වත් එතකොට අපිට බුදු ගුණයක් වැඩිද ඔබ දන්නව පින්වත්නි එහෙනම් ඔබ හොඳටම නුවණින් විමසගෙන විමසගෙන යන බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය වඩනනම් මේ අරහන් ගුණය හොඳට විමසගෙන විමසගෙන යන්න. ඇත්තටම රහසින්වත් කොතනවත් පව් කරලා තියෙනවද? අකුසල ධර්ම කරලා තියෙනවද කියන එක. කල්පනා කරලා බලන්න. එහෙම බලාගෙන යනකොට බුද්ධ චරිතය අපිට කොතනකවත් එහෙම දෙයක් මුණ ගැහින්නේ නැහැ පින්වන්නේ. ආක්‍රෝෂ භාරද්වාජ බමුණා බුදුරජාන් වහන්සේට ආරාධනා කරලා ගෙදරට කරගෙන ගිහිල්ලා කුමක්ද කරේ? බැනගෙන බැනගෙන ගියා. බුදුරජාන් වහන්සේ නිහඬයි. ඉවරද කියලා ඇහුවා. ඉවරද කියලා අහනකොට බමුණගේ හිත සසල වුණානේ. වෙන කෙනෙක් නම් බනිනකොට බනිනවා. නැත්තම් ගහන්න එනවා. මෙන්න මේ උත්මය ඉවරද බමුණ කියලා අහනවා. බලන්නකෝ. එතෙන්ද එහෙනම් පව් කරලා තියෙනවද? පව් කරලා නැහැ පින්වත්. ඔබ දන්නවනේ සුන්දරී පරිබ්‍රාජකාව එදා ඔය කතා දන්නවනේ මරලා එදා මල්ගොඩේ හැංගුවා. අන්‍ය තීර්ථකයෝ. හංගල ඉවර වෙලා රජුරවන්ට කියනවා සුන්දරී නෑ. එහෙනම් කොහෙද ආවි ගියේ? රජුරවන්ට කිව්වන් ආවි ගියේ. අන්න බුදුරජාන් වහන්සේ ඉන්න ආරාමෙට නිතර නිතර යනව එනවා. එහෙනම් බලන්න කියනවා මල්ගොඩේ හැංගලා. බලනකොට සුන්දරීගේ මලකඳ අහු වෙනවා. වීදියක් වීදියක් ගානේ අරගෙන යනවා මෙන්න ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වැඩ සුන්දරී දූෂණය කරලා මරලා දාලා කියලා. මෙන්න ඒ අයගේ වැඩ කියලා ගෙනියනවා අපහාස කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවන උදෑසන යනවා පිණ්ඩපාතේ වඩිනවා. ආනන්ද උත්තමයන් වහන්සේම පිණ්ඩපාතේ වඩිනකොට ඒ පිණ්ඩපාත පිංස යන ගෙවල් වල මිනිස්සු බානිනවා බුදුරජාණන් වහන්සේට. දිගින් දිගටම බයිනවා එනවද තවත් දාන ඉල්ලගෙන මේ අර සුන්දරී මරලා මෙහෙම කී කියා බයිනකොට ගෙවල් දොරවල් වහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වන්ද ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා තමයි ආවේ බුද්ධ උපස්ථානය පිණිස. ඒ ස්වාමීන් වහන්සේ හරි හිතට සංවේගයි. ඇවිල්ලා කියන අනේ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අපි මෙහි යමු. ඇයි ආනන්දේ මිනිස්සු හරියට අපහාස කරනවා ස්වාමීන්. එතෙන්දී ඒ යන හදිත් එහෙම කිව්වොත් අපි එහෙනුත් වෙනහකට යන්න. එහෙදිත් එහෙම කිව්වොත් එතනුත් වෙනහකට යන්න. ඔහොම කියොත් ආනන්ද අපිට නතර වෙන්න තරම් නැති වෙයි නේ. ආනන්දේ සතියක් ඉවසන්න. අන්න බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රාණඝාතාදී ඒ තරම් දූෂණ චෝදනාවක් ඇවිල්ලා උන්වහන්සේ නිදොස් වෙන්නවත් කාරණා ඉදිරිපත් කරාද? ඒකට ඒ චෝදනාවට චෝදනා එල්ල කරන්න නෙමෙයි. චෝදනාවට ප්‍රහාර එල්ල කරන්න නෙමෙයි. අඩුම ගානේ නිදොස් වෙන්න මම නිවැරදි මම ඕක කළේ නෑ කියන එකටත් ඉදපත් වුණාද? අන්න බලන්නකො නැහෙනේ. කොච්චර එතකොට බලන්න පින්වන්දි කාරුණිකද කියලා. නේ? එහෙම නෑ. ඒ නිසා අපි දැන් අන්නේ විදිහට පින්වන්දි බුදුරජාන් වහන්සේ චරිතය දිහා බලාගෙන බලාගෙන යන්න. සුනීත සෝපාලා සෝපාකලාට පිහිට වෙච්ච හැටි බලන්න. එතකොට දැන් ඕගොල්ලෝ බුදුගුණ වඩනවා කියනවා. බුදුගුණ වැඩින්නේ නැහැ කියනවා. සුනීතල කියන්නේ සැඩොල් දරුවෝ. ගෙදරකට වැද්ද ගන්න නැති අය. නමුත් බුදුරජාන් වහන්සේ ශාසනයට එක් කරගෙන ඇවිල්ලා පැවිදි කරා. බලන්නකෝ. දැන් අද ඔබ කල්පනා කරන ඔබ බුදුගුණ වඩන ඔබ වටපිටාව ඉන්න පුළුවන් අඩු කුලයක දරුවෝ. දැන් මේ ලෝකේ සම්මත කරපු ඒවා තුල. කවුරුවත් නැති අය ඉන්න පුළුවන් අහිංසක උදවිය. දැන් අරහන් ගුණේ වඩන ඔබ කොහොම හැසිරෙයිද? කොහොම වෙයිද කියලා හිතන්න පුළුවන් නේ. අඩු ගානේ ඔබ කෑම කන පිඟානේවත් කන ටිකක් දෙයිද? ඔබ වාඩි වෙන පුටුවත් වාඩි වෙන්න දෙයිද? අහිංසක හිඟන මිනිස්සෙක් ගෙදරට ආවොත් ගේ ඇතුලෙන් වාඩි වෙලා කෑම ටික කන්න කියයිද? එහෙම හිත පහළ වෙයිද? ආන්න. නමුත් කොහොමද කරන්නේ? ඒ ටික එහෙම කරන්නේ නැතුව බුදු ගුණ වඩනවා. වැඩෙනවද? පින්නන්දේ ඔබේ හදවත තෙත් කරගන්න. ඔබට බුදු ගුණය වඩනවා නම් ඔබට අවස්ථාවක් තියෙනවා දෙයනේ මෙන්න මට බුදු ගුණය වඩන්න අවස්ථාවක් ලැබුණා මමත් රහසින්වත් මට දැන් චෝදනා කරනවා බයිනවා ඒ වගේ වෙලා මම රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා බුදු ගුණය වඩනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා අම්මා තාත්තලාට සලකන එක අම්මා තාත්තලා උන්වහන්සේ සැලකුවා බ්‍රහ්මිය විදියට බලන්නකෝ එදා උන්වහන්සේගේ මෑණියෝ කල්ුරිය කරාට පස්සේ සම්බුද්ධත්වයට බඩපත් වුණාට පස්සේ විජම්බන දේශනා කරන්න වැඩිය දිව්‍ය ලෝකේ. සුදෝන් මහරජතුමාට ගෙදරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ කෘත්‍යය ඉටු කරේ. ගෙදරට වැඩලා පින්වත්නි හිසాతකගා හිසాతකගා තමයි ධර්ම දේශනා කරන්නේ. කොච්චර කාරුණික වෙන්නේ නැද්ද බලන්න පින්වත්. තාත්තලා කෙරේ, අම්මලා කෙරේ. මහා ප්‍රජාපති ගෝතමී ඇවිල්ලා එදා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා අනේ ස්වාමීනි මට පිරුවම් පාන අවසර දෙන්න. බලන්නකො එතකොට බුදුරජාණන් වහන්සේගේ හදවත සසල වුණා මේ ලෝභ සහගත ස්වභාවයෙන් නෙමෙයි. එතකොට පින්වත්නි අවසර දුන්නා. බොහෝ වේලාවක් සාකච්ඡා කරලා අවසර දීලා ඔබ අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ නමක් කවදාකවත් පසු ගමන් ගිහිපු ස්ථානයක්. අහලා තියෙනවද? අහලා තියෙනවද? එකම ස්ථානයයි පින්වත්නි පසු ගමන් ගිහිල්ලා තියෙන්නේ. එදා මහා ප්‍රජාපති ගෝතමීය පිරිනුවන් පාන්න අවසර ඉල්ලුවට පස්සේ පිරිනුවන් පාන්න අවසර දීලි කරලා පින්වත්නි මහා ප්‍රජාපති ගෝතමීය ආරාමෙන් බුදුරජාන් වහන්සේට වන්දනා කරලා ගාථා රාශියක් කියලා වන්දනා කරලා වඩිනකොට බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමී පසුපසින් වැඩියා ආරාම සීමාව දක්වා. කුමක්ද දුන්නේ අපිට ආදර්ශය? බුද්ධත්වයටත් වඩා මාතෘ උත්වේ උතුම් කරන සලකන දෙමෝපියන්ගේ සලකීම් උතුම් කරන සලකුණක් නෙමෙයිද අපිට දුන්නේ? එහෙම වැල්ලා පිරිනුවම් පෑවට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ දන් වළඳන පාත්‍රයටයි මහා ප්‍රජාපති ගෞතමීගේ ධාතුන් වහන්සේලා අරන් ආවේ. එතකොට බලන්න කොච්චර මේ ඒ දෙමාපියන්ට කරු කිරීමක් කරලා තියෙනවද කියන්නේ. මොන විදියට එහෙම කරු කරලා තියෙනවද කියන එක. නේ. gedara අපේ කතාවත් වෙන gedara බුදුන් අම්මා තාත්තලා. නේ. එහෙනම් පින්වත්නි දැන් අපිට අවස්ථාවක් තියෙනවා. කුමක්ද? අපේ ගෙදරක ඉන්නව නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අසරණව ඉන්නව නම් අන්න අපිට පුළුවන් උදව් කරන්න. එහෙම උදව් උපකාර කරන්න ඔබ ඒ ඇත්ත දොස් කිව්වත් බැන්නත් මොනව කිව්වත් කරන්න බුදු ගුණයේ වඩනවා කියන අදහස හිතේ තියාගෙන. ඇයි ගිලනුන්ට උපස්ථානයක් කරනවා නම් ඒක මට උපස්ථානයක් කරනවා සමයි. ඒ පැත්තෙන් මේ බුදුන්ට උපස්ථාන කරන්නේ. අනිත් පැත්තෙන් කොහමද රහසින්වත් මම අකුසල චේතනාවක් හිතේ තියාගන්නේ නැතිව මට ඉඩම් ටික ලිව්වේ නෑ අනිත් කෙනාට තමයි ඉඩම් ටික ලිව්වේ ගිහින් එහෙන් කරගන්න කියලා හිතවත් පහල කරගන්න කන්න දෙයි බොණ්ඩ දෙයි හිත යට තියෙනවා මට නෙමේ ඉඩම් ටික දුන්නේ මට නෙමේ කරේ අරගොල්ලොන්ට කරේ දැන් අදගෙන වැටලා තියෙන මෙතනයි කියන හිතවත් පහල කරන් දෙපා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කර්මේතන ක්‍රියාත්මක බලන්න එතකොට. එදා බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත්නි ඒ බිම්සර මහරජුරුව බිම්බිසාර මහරජුරුව පින්වත්නි ගේ පුතෙක් හිටියනේ කවුද? අජාසත්. අජාසත් රජකම ගත්තට පස්සේ අර පාප මිත්‍ර සේවනයක් වෙලා අජාසත් රජකමත් ගත්තා. ගත්තට පස්සේ කුමක්ද කළේ? තාත්තගේ කකුල් පළලා තාත්තා දැම්මා දඟගෙට. එහෙම දාලා ඉන්න වෙලාවේ පින්වත්නි කාලයක් එහෙම යනකොට ඔබ දන්න මේ කතා ටික සම්පූර්ණ එහෙම යනකොට පින්වත්නි අජාසත් රජුරුවන්ගේ බිරිඳට පුතෙක් ලැබුණා. කවුද? උදේභද්‍ර කුමාරයා. පුතෙක් ලැබුණා. ලැබුණු මොහොතේම පින්වත්නි අජාසත් රජුරුවන්ගේ හිතට හරී සතුටක් ඇයි දැන් අර මහාසාලි තියෙනවනේ යම් කෙනෙකුගේ උපතින් මම උපත මට බලාපොරොත්තු වේද හරි සතුටෙන් යම් කෙනෙකුගේ උපත උපත නිසා මම යම් කෙනෙකුගේ අභිවෘද්ධිය පැතුවේද ඒ අය දැන් බිරින්දෑවරු ගෙනහල්ලා මම නිරපති කියනවා එතකොට බලන්න අන්න අභිවෘද්ධිය පැතුවා කෙනෙක්ගේ උපත බලාපොරොත්තු වුණා. දැන් දරුවෙක් ලැබෙනකොට මොන සතුටක් ඇද්ද අම්මා තාත්තලාට. එදා ඒ වගේම පින්වත්නි අජාසත් රජුරු අර කුඩා බිලින්ද අරගෙන හරි සතුට වෙවි යනවා කවුරු ළඟටද? මව්බිසව ළඟට. එදා මව්බිසව ළඟට යනකොට පින්වත්නි මව්බිසව හයියේ මඩන්න පටන් ගත්තා. ඊට පස්සේ අජාතත් රජු රහන ඇයි මේ අම්මා අකමැතිද? මුළු රජමාලිගෙම සතුටුයි. පුතෙක් ඉපදිලා. අම්මා විතරයි කඳුළු සලන්නේ අම්මා. ඇයි අම්මා අකමැතිද කියලා. එතකොට බලන්න පින්වත්නි, මේ වෙලාවේ ඒ අම්මා කියනවා පුතේ මට මතක් වෙන්නේ උඹේ අතීතේ. එදා උඹ ඔය වගේම මට ඉපදුණු වෙලාවේ මේ තාත්තත් පුතේ ඔය වගේමයි තුරුළු කරගෙන ආවේ. තුරුළු කරගෙන ඇවිල්ලා හරි සතුටෙන් පුතේ මයි ළඟට අරන් ආවා. එහෙම කරා. පුතේ එහෙව් කරපු තාත්තට නේද ඔබ මේ ටික කරේ කියලා කිව්වා. කියනකොටම පින්වත්නි පීත්‍රු ඝාතකයේ ඝාතකත්වයට ආසන්න වෙලා හිටපු තාත්තට අච්චර වද වේදනා දීපු කුරිරු අජාසත් රජුරුවන්ගේ හිත මොකක්ද උනේ? කුමක්ද උනේ? ආන්න මෞසෙනෙහස පියසෙනෙහස එකපාරට මතු වුණා පින්වත්. මතු වුණ හැටියේම රාජදූතයන්ට පණිවිඩ ඇරියා දඟගෙරට තාත්තා නිදහස් කරනවා. පින්වත්නි ඒ ස්ථානට යනකොට තාත්තා මිය පරලොව ගිහිල්ලා. තාත්තා මැරිලා. ඉතින් අජාසත් රජුරෝ පීත්‍රු ඝාතකෙක් වුණා. නමුත් අන්න බලන්නකො දැන් ඔබට මෙතනින් ගත යුතු වැදගත් ආදර්ශයක් තියෙනවා. පීතෘ ඝාතකයෙක් වෙච්ච අජාසත් රජුරුව තමන්ගේ කිරි කැටි බිලිඳ ලැබුණු අවස්ථාවේ දරු සෙනෙහස ලැබුණු අවස්ථාවේ අම්මලාගේ ගුණය තාත්තලාගේ ගුණය gedara budunගේ ගුණය මතු වුණා පින්නත් මතු වුණා දැන් එතකොට පීතෘ ඝාතක නොවිච්ච මාතෘ ඝාතක නොවිච්ච අපේ මේ තරුණ දුව දරුවන්ට අපේ මේ අම්මලා තාත්තලාට දෙයනේ පීතෘ ඝාතක වෙච්ච අජාසත් රජුරුවන්ගේ හිත නිවුණා මේ අයගේ හිත නිවෙන්නේ නැහැ දෙයනේ බලන්නකො පුදුම වැඩිනේ නේ ඔය ඇත්තන්ට නෙමෙයි මම මේ කියන්නේ බොහෝ අයට එහෙම නේද? අරයාට අර தත්ත්වෙ ඉඳලා දෙයනේ ඒ හිත ආවනේ උඩට. දැන් එතකොට දැන් ඉන්න අයට මොකද එහෙම නොවන්නේ? පින්වන්දි අපි වචනෙට එක එක දේවල් හුරු කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ගුණයක් මෙනෙහි කරනවා නම් ඔබ ඒක යථාර්ථවාදීම නුවණින්ම මෙනෙහි කරන්න. ඔබට අන්න වයසක කෙනෙකුට අම්මා තාත්තා කෙනෙකුට උපස්ථානයක් කරන් ලැබෙනවා නම් බුදුන්ට උපස්ථානයක් කරනවා වගේ. ඒ වගේමයි පින්වත්නි අනිත් එක බුදු ගුණයක් අපිට වඩන්න තියෙන අවස්ථාවක්. එහෙම හිතාගෙන මේ කටයුත්ත කළොත් පින්වත්නි ඔබට කොච්චර ශ්‍රේෂ්ඨ සම්පන්නයිද? දැන් ඔබේ ඔබේ හිතවල දැන් ඔබ කල්පනා කරන ඔබේ අම්මා තාත්තලාට ඔබ කොහොමද කරන්න කියන එක? අපේ යුතුයකම් ටික ඉටු වෙලාද කියලා කල්පනා කරලා බලන්න. ඉටු වෙලා නැත්නම් පින්වත්නි වහ වහ ඒ ඇත්තෝ තවම ජීවමානව ඉන්නවනම් ඉක්මන් කරලා කරන්න. පසුබට වෙන්න එපා. ඇයි මේ ඉන්න කාලය තුල විතරයි අපිට ඒ කුසල කර්මය කරගන්න පුළුවන් වෙන්නේ. අද මේ රටේ තියෙන්නේ කුමක්ද? ඇරිච්ච ඇස් දෙකට නෙමෙයි දෙමව්පියොන්ට සලකන්නේ දෙයියනේ මොකක් වෙලාද මන් දන්නේ නැහැ. පියවිච්ච ඇස් දෙකට නම් පුදුම විදිය සැලකිලි තියෙනවා. මැරුණට පස්සේ බලන්න ඕන වැඩේ. නේ? මැරුණට පස්සේ බලන්න ඕන වැඩේ. ඒ නිසා සමහර අය මට කියලා දෝ අනේ ස්වාමීනි අර සැප ගන්න මැරෙන්න හිතනවා කියලා. ඇයි මැරුණට පස්සේනේ මේ සම්පූර්ණ පහසුකම් ටික එතන සපයලා තියන්නේ. බලන්න කොච්චර දුකක් හිතෙනවද පින්වත්නි ඒ නිසා ඔබ ආද දරුවෙක් හදන්නේ යම්සේද ඔයසේම ඔయితත් එහා ගිහිපු දුකකටපත් වෙලා ඕගොල්ලොන්ගේ අම්මලා තාත්තලා උතෙන්ට ඕගොල්ලෝ අරන් ආයේ ඉබේම උතෙන්ට ආවේ නැහැ. ඒ නිසා කල්පනා කරන්න පින්වත්නි ඔබ මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා තියෙනවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කීකරු බවක් තියෙනවනම් මේ එහෙනම් ඔබ අසත්පුරුෂ වෙන්න එපා. බාල ක්‍රියාවන් කරන්න එපා. රකුසු ක්‍රියාවන් කරන්න එපා. සත්පුරුෂ ක්‍රියාවන් තමයි පින්වත්නි අම්මා තාත්තලාට සලකන එක සත්පුරුෂ ක්‍රියාවක්. ඒ නිසා ඔබ කල්පනා කරන්ද අපිට අසත්පුරුෂය ආශ්‍රය දැන් බුදුරජාණන් වහන්සේ මංගල කාරණායට දේශනා කරපු පළවෙනි මංගල කාරණාව කුමක්ද? අසේවනාච බාලානා ඊළඟට කුමක්ද දේශනා කරේ? පණ්ඩිතානංච සේවනා. අන්න බලන්නකෝ. එහෙනම් උන්වහන්සේ දේශනා කරනවා කවුද බාලයෝ ආශ්‍රය කරන්න එපා. කවුරුද ආශ්‍රය කරන්න කියන්නේ? පණ්ඩිතයෝ. එහෙනම් බාලයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එහෙනම් පඬිතයා කියලා කියන්නේ පින්වත්නි පඬිතය කියන්නේ කවුද? සත්පුරුෂ උදවිය. සාමාන්‍ය ස්වභාවයෙන් කතා කරොත් යහපත් ක්‍රියාවන් සිදු කරන අන් අයටත් හානියක් නොවන අන් අයටත් පීඩාවක් නොවන යහපත් ක්‍රියාවන් සිදු කරන උදවිය අපි සාමාන්‍ය සම්මත ලෝක සැලකුවොත් ඒ අය තමයි අපි කියන්නේ සාමාන්‍ය සත්පුරුෂ කියලා. ඔතනින් එහාට ගියාට පස්සේ පරමාර්ථ ලෝකලස් සත්පුරුෂ කියන්නේ නිවන් මාර්ගට හේතු වන ධර්මයන් දේශනා කරන අය. නේ? එවැනි සබ්‍රහ්මචාරීන් වහන්සේලා නේ? ඒ නිසා පින්වත්නි අපි සසරේ බොහෝ පින් කරලා තියෙනවා. ඒ පින් කරපු නිසා තමයි මේ බුද්ධෝත්පාදි කාලෙක අපි උප්පත්තිය ලැබුවේ. එහෙම ඉපදිච්ච නිසා තමයි ඔබ දැන් ඔය කරන අම්මා තාත්තලාට සලකන්නේ නැහැ නම්. මට එක නෝන කෙනෙක් කිව්වා මේ කොළඹ පැත්තේ ගෙදර කාව කියලා එනකොට ඒ ගෙදර හොඳ හොඳට හදපු ගෙදරක් කිව්වා අම්මා ඊට පස්සේ ඒ නෝන ගෙදරට ඇවිල්ලා කතා කරලා කියලා කට්ටියත් එක්ක හොඳට කාලා බීලා යන්න සූදානම් වෙලා කුමන හෝ අවශ්‍යතාවයකට පිටිපැත්තට ගියා කිව්වා. මේ ලুকু තට්ටු ගේක හොඳ මේ යාන වාහන තියන් ඉන්න ඒ අම්මා තාත්තලාගේ මුදල් වලින්ම. ඊට පස්සේ පිටිපැත්තට යනකොට දෙයියනේ පුංචි කාමරයක ඇඳකට දාලා තියනවලු මල මුත්‍රා ගොඩේ අම්මා. අම්මට කන්න දෙන පිඟාන පින්වත්නි බිමින් තියලා තියනවලු. අරගොල්ලෝ කැමරේ ගෙනහිල් දානවලු අර පිඟානට. බලන්න පින්වත්නි. ඇහුවන් අපේ හදවත පුදුම විදිහට සසල වුණා. මොන්න තරම් දෙයක් හිතෙනවද? එතකොට අරගොල්ලෝ ඉස්සරහ ලස්සන චිත්‍රපටියක් රඟපාන. <coughs> පින්නන්නේ ඔය ක්‍රියාවම පෙරලා දිට්ඨතම වේදනීය විදියට ඒගොල්ලන්ට එන එකක් නැද්ද? එනවමයි. ඕකේනවමයි. එදාට අනන්ත ප්‍රමාණ විදියට දුකටපත් වෙයි. පින්වත්නි මේ ගෞතම සාසනයේ ඔබ මිනිස්සෙක් වෙලා ඉපදුණු නිසා තමයි පින්වත්නි අද ඔබේ අතේ මෙවැනි හෝ යම් හෝ පුංචි හෝ අඩුවක් තියෙනවා නම් ඒ අඩුව මේ වගේ සද්ධර්ම දේශනාවකින් ඔබට අහගෙන ඒ අඩුව සකසා ගන්න අවස්ථාව හරි ලැබුණේ මේ ගෞතම සාසනයක උප්පත්ති ලැබුණ නිසා. බලන්න කොච්චර වාසනාවක්ද කියලා. නැත්තම් අපෙත් පුංචි පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ පුංචි පුංචි අඩුපාඩු අපි තියාගෙන ඉවරලා අපි ඒ කටයුතු කරොත් අපි නැත්තටම ඇති වෙන්න පුළුවන් පින්වත්. දැන් ඔබේ ළඟ තියෙනවා නම් පින්වත්නි පුංචි අඩුවක්. ඒ අඩුව අදම හදාගන්න අදිෂ්ඨාන කරගන්න. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. අපි සැබවින්ම අරහන් ගුණයෙන් යුක්තේ බුදුරජාන් වහන්සේ සරණ ගිය අය වෙමු. එතකොට එහෙමනම් අපි රහසින්වත් පවු නොකරන අය වෙමු. එහෙනම් අම්මා තාත්තලාට gedara බුදුන්ට අපි සලකමු. gedara බුදුන්ට සලකන්නේ නැති කෙනා පින්වත්නි කාට සලකයි කියලා හිතා ගන්න පුළුවන්. හදවතේ තෙතමනේ තියාගන්න. ඔය හදවත් ගල් නෙමෙයිනේ. ඒ නිසා දැන් කල්පනා කරන අන්න බලන්න පින්වන්දි මහාසාලි මහාසාලිටත් ඔය ඉරණමත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ අර දේශනා කරපු ටික ගිහින් ශාලාවේ කිව්වට පස්සේ මහාසාලිගේ දරුවෝ අන්න හදාගත්ත වැරද්ද. තාත්තට සලකන්න පටන් ගත්තා. එහෙනම් දැන් ඔබත් කල්පනා කරන්න මගේ අතනොත් යම් අඩුවක් තියෙනවනම් යම් වැරදක් තියෙනවනම් ඒ වරද ටික සකසා ගන්න මේ ලැබුණු ගෞතම සාසනය තුලදී සද්ධර්මය අහලම ඒ අඩුව සකසාගෙන අමා මහ නිවනින් සැනසෙන්න එය උපකාරයක්ම හේතුවක්ම වේවා කියලා සාදුනාදයක් දෙන්න. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව සිදු කරවීම සඳහා දායකත්වය දරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් කොට්ටාසේ අනුග්‍රහයෙන් තමයි මේ කටයුත්ත සිදු කරවන්නේ. මේක දායකත්වය අංක 380න් 78 කොළඹ 7 සරණපාරේ පදිංචි මුදල් අධ්‍යක්ෂ ශිරාණි වන්නිආරච්චි මහත්මියගේ හා ගාමිණී වන්නිආරච්චි මහත්මයා විසින් ගම්පහ කිඩගම් මුල්ලේ ශ්‍රාවණී නිවසේ පදිංචි පදිංචිව සිට පරලෝ සපත් හැරී ජයවර්ධන පියාණන්ට හා ප්‍රේමා ජයවර්ධන මෑණියන්ට පින්පිනි සහ අංක 5B36L රද්දොළුගම පදිංචිව සිටි සුදුමැණිකේ වන්නිය ආරච්චි මෑණියන්ට පින්පිනිස ඒ දායකත්වයෙන් දරන්නේ අය ඒ මිය පරලෝයන්ට යෙදුනා වූ අයට පින්පින්ස ඒ අයටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙනවා ඒ වගේම අංක 353 න් එක බියගම කොට්ටුන්න පාරේ පදිංචි නියෝජ්‍ය ප්‍රධාන මුදල් කළමනාකාරිණී කේ කාන්ති ගුණවර්ධන මෙණවියගේ පරලෝ සැපත් ඇලිස් නෝනා ගුණවර්ධන මෑණියන් හට පින් පිනිස. එනං ඒ මෑණියන්ටද මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සාදුනාදින. ඒ වගේම 310 9 තලාහේන පාර උඩුමුල්ල මුල්ලේරියාව නවනගරයේ පදිංචි අනෝමා ලියනගේ විසින් 24 දා උපන් දියණිය නිමිති කරගෙන කොළට් ලියනගේ පියාණන්ට සිරිමෙවන් පාලිත ලියනගේ සහෝදරයාට පොල්වත්තගේ ස්ටීවන් පෙරේරා ආතාටද ලියනගේ ජෝන් පෙරේරා ආතාටද දිලිනා ඩයස් ආච්චිටද ලීලාවතී ජයසූරිය ආච්චිටද සරන්ගේ දෝන සනෝහාමි ආච්චිටද පින් අනුමෝදන් කිරීම සඳහාද නදීර කෝසල ලියනගේ හා පොල්වත්තගේ ලීලාවතී පෙරේරා අම්මටද නිවන අවබෝධ කර ගැනීම පිණිස නිරෝගී සුවය සඳහාද මෙහි පැමිණි සියලුම ඥාතින් සහ හිතමිතුරන් සැමටද පරලෝ සපත් වර්ග પરම්පරාවල සිටින සියලුම ඥාතීන් හිතමිත්‍රාදීන්ටද සියලු ලෝකවාසීන්ටද අතිපූජ්‍ය රාජකීය පඬිත ධර්ණාගම කුසල ධම්ම නාහිමි පානන් වහන්සේටද අතිපූජ්‍ය පාන්දුරේ අරිය ධම්ම නාහිම්පාණන් වහන්සේටද දේශකයාණන් වහන්සේටද පූජ්‍ය දික්වැල්ලේ උපතිස්ස නාහිමිපාණන් වහන්සේටද බෞද්ධ නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂතුමා වන මහේෂ් යහම්පති මහතා ඇතුළු පවුලේ සෑම දෙනාටද මෙම නාලිකාවේ සේවය කරන සියලුම දෙනාටද චතුරාර්ය සත්‍ය මේ භවයේදීම අවබෝධ කරගැනීම පිණිස සඳහා අවබෝධ කරගැනීම සඳහා නිදුක් නිරෝගී භාවයට ආශිර්වාද පැතීම සඳහා එහෙනම් ඒ අනෝමා නෝන බොහෝ පිරිසක් අරමුණු කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ සියලු දෙනාටමද ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාධනාවක් දෙන්න. ඒ වගේම අංක 253න් 3 ඇරව්වල පාර පන්නි පිටියේ පදිංචි මාලා පෙරේරා මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන් වන ටීකේ ඩේවිඩ් පෙරේරා පියාණන්ට හා එල්ඒ පෙරේරා මෑණියන්ට පින් පිණිසත්. එහෙනම් ඒ මෑණියන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාධනාවක් ගණේ මුල්ල ගණේ මුල්ල වලව්වත්තේ පදිංචි හිරාන් ගුණවර්ධන සහ නිමාලි පිටිගල මහත්මිය විසින් පරලෝ සපත් සෝමා පැල්පොළ අම්මාට පිම්පිනි සහ හරිතා ගුණවර්ධන දියණිය හා සනිත ගුණවර්ධන පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා සුජීවත්ව සිටින දෙමාපියන්ට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිත සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් හේතු වේවා කියලා සාධනා දෙන. ඒ වගේම අංක 3 3න් D41 3D 41 ජයවඩනගම පත්‍රමුල පදිංචි තමරා මාලනී බස්නායක මහත්මිය අගෝස්තු මාස 6 වන දින සිට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින චතුරි යසෝදා බස්නායක දිනේට විශිෂ්ට ලෙස සමත් වීම සඳහා ආශිර්වාදය පතාහා නන්දසිරි බස්නායක මහතාගේ දෙමව්පියන් වන දොන් ඩිංගිරියස් බස්නායක මහතාට සහ විජේකෝන් මැණිකේ බස්නායක මෑණියන්ට පිම්පිනි සහ ඇයගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට හා සිය පවුලට නිවන අවබෝධ වීම සඳහා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම පිණිස මේ දායකත්වයේ දරන ඒ ඇත්තන්ටද ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාධනා දෙන්න. ඒ වගේම අංක 9 දංගොල්ල වත්ත කුලියාපිටියේ පදිංචි සෝමපාලගේ ප්‍රේමතිලක මහතා ඇතුළු පවුලේ සමර චතුරාර්ය සත්‍ය අවබෝධය වීම පිණිසද නිදුක් නිරෝගී භාවයේ පිණිසද මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාද දෙන්න. ඒ වගේම ඉතින් කල්පනා කරගන්න ඉහිතින් කියන්න යෙදුනා වූ ඒ සියලු දෙනාටත් ඒ වගේම තම තමන් නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම මේ සම්බන්ධුන ඔබ අප හැම දිනාටමත් උතුම් මේ ගෞතම සාසනය තුලදීම නিত্য මංගල පරම සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මයන්ම අවබෝධ වීමෙන් නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කිසාන ඒ වගේ සියලු පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින් පෙත් අනුමෝදන් වේවා දෙවියන් මේ පින් අනුමෝදන් වීමෙන් සම්බුද්ධ ශාසනයත් ඔබ අපවත් ආරක්ෂා කර දෙත්වා කියලා සාදුනාද හොඳයි නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි නිකායේ මහා සාලී සූත්‍රය මාතෘකා කරගෙන පුරා පැයක කාලයක් උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනා. අප කෙරෙහි අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට අද ධර්මානුශාසනාව පැවැත් වූ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්දන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අප පිරිනමා සිටිමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙය මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්මදේශනාව සජීව ලෙස විසිරවා හරින්නට Tamanගේ සදැහැති දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් කොට්ටාශය අනුග්‍රහයෙන් ඉතින් ඒ සඳහා දායක පවුල් හතක් සම්බන්ධ වෙලා මේ ධර්මදේශනාව විසිරුවා හරින්නට Tamanගේ සදැහැති දායකත්වය ලබා දුන්නා. ඉතින් ඒ අය සතුව බොහෝ ප්‍රාර්ථනා අරමුණු තිබුණා. ඒ සියලු ප්‍රාර්ථනා ඒ විදිහට මිටවන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ රූප වාහිනිය ඔස්සේ බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ ඔබ මේ ධර්මදේශනාව සජීව ලෙස ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් ඒ ඔබ හැම දෙනාගේත් එවන් වූ බලාපොරොත්තු තිබෙනවා නම් ඒ සියලු බලාපොරොත්තු ඒ අයුරින් මිට වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබත් මෙවන් වූ ධර්ම දේශනාවකට දායකවන්ට කැමැත්තෙන් ඉන්නවා නම් අපි ආරාධනය කරනවා ලෞතුරු ශ්‍රී සද්ධර්මය පැය 24 පුරා ඔබ වෙත sannivedanaya කරන්නා වූ ලංකාවේ එකම සහ ප්‍රථම විද්‍යුත් sannivedana නාලිකාව බවට පත් වෙන්නේ බෞද්ධ රූප වාහිනී නාලිකාව. ඒ වගේම ඒ හා අත්වල බැඳගෙන බෞද්ධ ගුවන්විදුලිය මේ ධර්ම sannivedanaye උපවේත සමීප කරන්නට මහඟු මෙහෙවරක් සිදු කරනවා. ඒ වගේම සම්බෝධි සදහම් සංග්‍රහවත් මේ කටයුත්තේ අපහා රැඳී සිටිනවා. ඒ අතරතුරේ අපි මතක් කරනවා ඔබට හැකියාව තිබෙනවා කාර්යාල වේලාවන්හිදී උදෑසන 8 සිට සවස 6 දක්වා සම්බෝධි විහාරස්ථානයට ඇවිල්ලා මේ ධර්ම දේශනාවන්ට දායක වෙන්න. එහෙම නැත්නම් දුරකථනයෙන් කතා කතා කරන්න 0114යි 422යි 022 කියන දුරකථන අංකයට. මේ මොහොතේදී ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන මොහොත හෙට සතියේ ආරම්භක දවස සඳුදා දවස බෝසත් සිරිත සජීවී වැඩසටහනින් ඔබ මොන ගැහෙන අපේක්ෂාවෙන් සමුගන්නට සූදානම් වෙන්නේ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් Thank you.